මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න එදා මුවන් පැලස්සේ ගම්සභා උසාවියේ නඩුවකට කරුණු ඉදිරිපත් කිරීමට උදෙන්ම ගෙදරින් පිටත් වූ ආරච්චිල අබලන් බක්කි කරත්තේ නැගී පටු ගුරු පාර දිගේ වයසක ගොන්මාල්ලාට කෑගසමින් ගමන් කරද්දී පිටුපසින් පැමිණි හයරින් කාරකේ රියදුරා හෝන් ගහමින් කාරකට යන්නට ඉඩ ඉල්ලුවා. යහ වෛර යහ යහ වෛර යහ මෙහිඳ මෙහිඳ වෛර මෙහිඳ ඉගේ විගහට යහ ඉගේ විගහට යහ චක්කේවා හා හා ඔයි ඩ්‍රයිවර් ඔය හෝම් එක නවත්තනවා මගේ ගුණා කුලප්පු නොකර ආ මේ ලොක්කා බැරිද ඔය බක්කේ ටිකක් අයින් කරලා කාරකට යන්න ඉඩ දෙන්න ඒ නෝනටයි මහත්තයට ඉක්මනට යන්න ඕනේ මොනවා ලොක්කා කිව්වා මට මේ මේ මේ ලොක්ක නොකේ ඉලන්දාරියකයන්ටද කියන්නේ <laughs> හොඳයි හොඳයි හොඳයි ඉලන්දාරියා ඔය කරත්ත කබල වහාම අයින් කරලා පාරේට දෙනවා මේ නෝනායි මහත්තයා දෙන්න ගමන ගිහින් මේ එන්නේ කොහමද ওই අයින් කරන්ට කියන්නේ ඈ පැත්තකින් net ගානුව අනිත් පැත්තෙන් ගම් යුර ආ ජක් වයිලා ජක් යම අනේ සර් අනේ සර් මට සමාවෙන්න මේ පටු පාරේ යන්න බෑ ඉක්මනට යහුණාද හ්ම් සර්ටයි නෝනටයි දෙන්නටම නිින්ද ගිහින් වගේ ඇයි ඉතින් මුළු රෑම මේ කාර් එකේ ඉඳගෙන ආවනේ ආයේ ඨෝම් ගහනවනි මේ ගුණාව කුලප්පු කරන්න. චක් <sighs> මට අද තව ගමන් දෙකක් යන්න තියෙනවා. මෙහෙම ගියොත් මේ ගමනොත් ඉවර කරන්න බැරි වෙයි. මේ ගොළු බෙලි ගමනේ. ඕ වෛරා හෝ හෝ හෝ. හ්ම් හ්ම්. දැන් ඵලයන්කෝ හෝම් ගහගෙන මම්මගේ බක්කිය අඟලක්වත් හොල්ලන්නේ නැහැ. තේරුණාද? හ්ම්. බලමු කවුද දිනන්නේ කියලා. හා. ඒ හැරේ ගොළුබිලි ගමනක් නැවතුණා නේද? ඔය ලොකුන් නැහැ. මේ පින්සෙද්ද වෙයි ඔය කරත්ත කබල කානුවටම අයින් කරගෙන අපිට යන්න ඉඩ දෙනවා. මං ඔහෙට පණන් අටක් දෙන්නම් රාපොට්ට. ඈ හරි මම මොකටද කියන්නේ? මූ කවුද මට රාබුන්ට පණන් අටක් දෙන්නම් කියන්නේ? ඕ අනික මං ඔය රාජරාව බොන කෙනෙක් ඈ මං කවදාවත් මේ වගේ ගමනක් ගියේ නැහැ. කාර් එකට නැග්ග වෙලාවේ ඉඳලා මුළු රෑ තිස්සෙම මහත්තේ නෝනේ හිටියේ. හ්ම්. ඒකට කමක් නැහැ කියමුකෝ. මම පොරොන්දු වුණා කොහොම හරි උදේ 8ට ඉස්කෝලේ පටන් ගන්න කලින් ගිහින් බස්සනවයි කියලා. ඒත් කොහෙද? මේ නూరు කරත්ති යන්නේ පාර අවුරගෙනනේ. ඔලේ හොනේ ඇත්තට මට එන කේන්තිය කොහමද මං නවත්ත ගන්නෙ ඔයි ලොක්කා මොකද කියන්නේ අපිට යන්න පාර ඉද දෙනවද එහෙම නැත්නම් ඔය කබල් කරත්තේ ගුණයි ලොක්කයි සේරම මේ කාර් එකෙන් ගඟට තල්ලු කරන්නද මූ මූ ආයෙත් මට ලොක්කා කිව්වා නේද මෑ බලපන් ඩ්‍රයිවර් මෑ බලපන් උඹ දන්නවද මේ පළාතේ ලොක්කා කවුද කියන්ට? <laughs> කාටද උයි දැනගන්න ඕනේ? ඈ මං අහන්නේ මට යන්න ඉඩ දෙනවද? නැත්තම් කාර් එක ටිකක් චප් වුණාට කමක් නැහැ. ඔය කරත්තකට තල්ලු කරලා දාලා මං යන්නද? එච්චරයි. ඒයි ඩ්‍රයිවර්. උඹ දැනගනින්. මමයි මේ වෙයි කියේ ලොක්කා කියලා. <laughs> ඔව්. මේ මේ ඔය ලොකෝ කමින් මට වැඩක් නැහැ. මම මේ ජෝඩුවට පොරොන්දු වුණා උදේ 8 වෙන්න කලින් යන්න ඕන තැනකට ගිහින් බස්සනොයි කියලා. ඊට වඩා ලොකුයි මං යන ගමන. මං අද උදේ 8ට කලින් ගම් සභා උසාවියේ පෙනී හිටින් තියන ගම්පොර දානියේ. ආ හරි හරි හරි. එහෙමනම් ඔය කරත්ත කබල පාරෙන් අයින් කරලා ඔය ගොන්මාල්ල ලිහා දාලා නගිනවා මේ කාර් එක. මං ගිහින් බස්සන්නම් ඔහෙට යන්න ඕන තැනකට. ආ එහෙමද? එහෙනම් <clears throat> හරි. ආ එහෙමනම් ඉන්නවා මං මේ ගොන් වසල් ඉහලා කරත්තේ පාරෙන් පැත්තකට දාලා එනකල්. මේ ඒත් ඔය කාරකේ නිදාගෙන ඉන්න ජෝඩුවට කරදරයක්ද දන්නේ නැහැ නේද? <laughs> අපෝයි නෑ. මේ දෙන්න කසාද බැඳලා මනමාල මහත්තයාගේ අම්මලාගේ ගෙදරට ගිහිල්ලා එන ගමන. මේ දෙන්නටම මහන්සි. හුඟක් ඈත ඉඳලා එන්නේ. ආ හුඟක් ඈත කීයේ කොහෙද? දුම්බර හාරිස්පත්තුව පළාතේ. ඈ දුම්බර කීවා? කසාද බැඳපු ජෝඩුවක් කීවා? කවුද කවුද නම්ගත්? මන් දන්නේ නෑ. හැබැයි දෙන්නම මේ මුවන් පැලැස්සේ මහා ඉස්කෝලේ උගන්වන ගුරුවරයෙකුයි උන්නැහැගේ අලුත බැඳපු මනමාලී. ඕනේ නම් කාරකී වීදුරුවට උඩින් ටිකක් බැලුවට කමක් නැහැ. හැබැයි නින්දට බාධා නොකර. හතර වරන් දෙයෝ සාක්කි. කො කො කො මගේ තුවක්කු බටේ ගන්නවා මෙහාට. මම මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. ඔව් ලේසියෙන් අරින්නේ නැහැ නම්බෝ. ඕ දනන්තු. කො කො මගේ මගේ මේ වෙඩි බටේ. ආ! ඔයි ලොක්කා අයින් වෙනවා. කාර් එකට යට නොවි. යනවා යන්න හකට. අර දිගා මඩුල්ලේ මනමාලයට වෙච්ච පොරොන්දුව මං කොහොමද හිට කරන්නේ මේ සේරටම වැරදිකාරී ලොක්කී විදරාලයි මම මේක ලේසියෙන් අරින්නේ නෑ මොන දහංගලයක් නටලා හරි ඔය මගුල කඩනවා කඩනවා කඩනවා කඩනවාමයි ආ ආ ආ හතරාල හතරාල මේ සේරටම වර්ධිකාරයා උඹයි මම මේක ලේසියෙන් අරින්නේ නෑ ඌට මෙතන නවාතයන් දීගෙන විෂෝවක් රවටගෙන මගේ අස්වාහලා කරපු නෙయ్యාදම් එසේම සේ සුළුපටු ඉන්නේ හියක්ද ඈ මම මේකේ පලිය නොගත්තොත් මම නෙවෙයි කීරාලා ආරච්චිල දැනගනි ආ ඔය පලාචාවේ මොකද මොකද ආරච්චිල මේ හ්ම් <laughs> දෙබරුවා තැන්නද පිස්සුවෙන් කෑ ගහන්නේ ඈ කෑ ගහලා නවත්තන්නේ නෑ මං මේ සංගෙදිය ආව් මේකට වැරදි කාර්යෝ සේරම එක මිටියට අල්ලගෙන හිටන් මං මං මං මොනවද මේ කියන්නේ ආරච්චිල ඔය ඔය ඔය මේ මිනිහා තාමත් ඒක වහං කරනවනේ මට. අනේ අම්මපා මං හිතුවා කවදා හරි ඔය කටුව මට ගහයි කියලා. කටුව කිව්වා මොන කටුවද? උඹ විතරක් නෙවෙයි මේ වින්නහියට උල්පන්දන් ඇල්ලුවේ. මට ඒ නරක ආරංචි ඇහිච්ච ගමන් මං පැලස්ස පුරාම හොයවුවා ලොකෝ. උන්දත් මගෑරියා. හොඳයි ලොකෝ. ඉතුරු හරිය මං පස්සේ බලා ගන්නම්කෝ. මෙයා කියලා. පින් සිද්ධ වෙයි මෙන්න මෙහෙන් වාඩි වෙනවා. මගේ ඉඳගෙන කන කෑවා වගේ නේද මේ වින්න ඇහිය ඈ හරි හරි හරි කරුණා කරලා දැන් ටිකක් ඔය කේන්තිය අඩු කරගෙන මට කියනවා බලන්න මොකද වුනේ කියලා ඒකට මුල් වරදිකාරීන් දෙන්නගෙන් එක්කෙනෙක් ඔහෙ නෑ කියන්න එපා මගේ මූණ බලාගෙන. නෑ කියන්න එපා. <laughs> එපා මගේ මූණ බලන්න. හරි හරි. එහෙමනම් මං අහක බලාගෙන මේ අහන්නේ. මොකද්ද ඔය වෙච්ච කලබගෑනිය කිව්වනම්? වැරද්දක් කරපු විත්තිකාරයා හැමතිස්සෙම බලනවා මගහැරලා බේරෙන්න. නමුත් දවසක කොටු වෙනවා වෙනවාමයි මං අහන්නේ ඇයි මට ඔය විච්චියක් ශාංකාවක් ඉංගියක් නිකමටවත් දැන්නුවේ නැත්තේ ඔය ඉතින් ඔය ඉතින් මං අහන්නේ මොකද්ද මං කරපු වැරද්ද කියලා කොහොම දේ ගැන මට කියන්න බෑ නිසා මේක මේක අවුරුදු ගාණක් තිස්සේ කරපු යටි කූට්ටු වැඩක් වෙද මාමා ආ හරි හරි හරි ඔය කියන්නේ මේ ගුරු පාද පළල් කඩලා පාද ලොකු කරන්ට මේ මං කැමැත්ත දුන්නේ නැති එකනේ හරි හරි හරි ඒක මං දෙන්නම් මං දන්නවා ඉතින් මේ පාරේ මේ වාහන දෙකක් එකපාරම ආවොත් මේ මරු වෙලා යන්න පළල මදි කියන්නේ එහෙල් මල් පාර ගැන නෙවෙයි මම මේ කියන්නේ වෙද මාමා එහෙමද පාරක් ගැන කියනවා මේ හපන් ඇයි උඹ බිසෝ කෙල්ලට ලොකු ලෙඩක් තියෙනවා කියලා මේ වෙද gederama නවත්තාගෙන බේ කරනවායි කියලා මගේ ඇස් බැන්දේ මේ මේ විසෝට තිබුණ කායික මානසික මොන කේල්මල් මානසිකවත් තිබෙන්නේ නැහැ ඒ බොරුවට මගේ ලොකුත් එකතු වුණා ඊගාවට අර දුම්බරයාට නාමෙලාට මේ gederama නවාතැන් දීගෙන බිෂෝකෙල්ලට ඉනාබේද්දී ගැන වසී කරගන්න ඉඩ දුන්නා. නෑ නෑ නෑ නෑ නෑ කොහෙත්ම නෑ කොහෙත්ම නෑ. නැත්තම් නැත්තම් ඇයි බිෂෝට ගෙන ආපු අර මසුරන් වටිනා මගුල් යෝජනා වලට ඒකේ පිටුපෑවේ ඈ? <clears throat> ඔව් කියපන්. මේ මේ අහන්නවා ආරච්චිල. මං බිෂෝට මේ ගෙදර නවතින්න කිව්වෙත් නෑ. හ්ම්? බිෂෝමයි කිව්වේ ගෙදර යන්න බෑ. අප්පච්චි එක එක මගුල් යෝජනාවල් ගෙනල්ලා කරදර කරනවායි කියලා. අනිත් එක තමයි බිසෝගේ ආම්මා. මේ මේ මේ මේ පුටුවේ මං ඉන්නකොට මගේ දෙපතුල ළඟ වැඳ වැටිලා කිව්වා බිසෝ මෙහෙ නවත්තාගෙන ප්‍රතිකාර කරන්න කියලා. ඔය එලි වෙන්නේ ආන ඒ ප්‍රතිකාරය මාස ගාණක් තිස්සේ කරනකල් අර දුම්බරයාට ඇයි මේ ගෙදර නවතින්ට ඉඩ දුන්නේ? ඒක මේ මේ මේ ගමේ ඉස්කෝලේ ලොකු ගුරුනාසේගේ ඉල්ලීමක් හන්දා. හ්ම්. ඒ හින්දා ඉතින් මම ආමෙල්ට ඉඩ දුන්නා. මොකද උන්නේ ඒ හින්දා තමයි මේ වල් පැලවිලා තිබ්බ මුවන් පැලැස්ස. ආ ඒ ඇති. අන්න උන් දෙන්නට ලං වෙලා ඇඟෑලුම් වෙන්න ඉඩ දීපු උඹයි ලොකුම වැරද්ද කෙරුවේ. ඕ කොහෙත්ම මං එහෙම දේවල් වලට නම් ඉඩ දුන්නේ නෑ ආරච්චිල. හරි. දැන්වත් කියනවා බලන්න අද එව්වා ආරවුසන්නේ ඇයි කියලා. දැන් ඉතින් කියලා ඇති කාර්යය වැඩේ කම්මුතුයි. කම්මුතුයි කිව්වේ මේ මේ මොන වැඩේද? බොලන් වෙද මාමා දැන් ඉතින් කොලේ වහන්ට කාරි නෑ. මං දැන් කොහොමද අර දිගා මඩුල්ලේ ඉලන්දාගට වෙච්ච පොරොන්දුව ඉත්ත කරන්නේ? ඈ මේ සේරටම උඹත් ලොකු වැරදිකාරයෙක්. ආව්. උඹ ඒක දැනගෙනත් මගේ ඇස් ගෙඩි දෙක වහලන්ට දඟලුවා. ආ. තේරුණාද ඔබට? <clears throat> ඒත් මට නම් තේරුන්නේ නෑ ආරච්චිල මොකවත්. බොලන් වෙද මාමා නාමෙලා බිසෝව කසාද බැඳගෙන දුම්බර ඉන්න උන්ගේ නෑ වලිගෙට පෙන්නගෙන අන්න ආදාපව් ඉස්කෝලේට ආවා උගන්නන්ට උගන්නන්ට උගන්නන්ට මං දෙන්නන් උන්දට මේකේ උගන්නන්ට මං අදම අදම අර පෙස්සමට ආසන දීලා ඒක රෙජිස්ටර් කරලා අරිනවා මහ කන්තෝරුවට නාමෙලයි අනික ඉස්කෝලේ කාරිනුයි සේරම පලාතේ තියන්නේ නැතුව මාරු කරලා තොරොන්චි කරන්ට කියලා. පාව් තොරොන්චි කරන්ට කියලා. සර් uh, ඔන්න අපි ආවා මුවන් පැලැස්සට. මේ වුණාද? ඇස් කරලා බලන්න අපි කොහෙද ඉන්නේ කියලා. අරින්ට කොයි ඇස් දෙක? මේ කොහෙද අපි ඉන්නේ? මුවන් පැලැස්සේ. ඔයාලා නිදි ගුල්ලෙක්. දැන්වත් අවදි වෙලාද මන් දන්නේ. බලන්න වටපිට දිහා. දවස් ගාණක් නිදි මරාපු එකේ පළ විපාක දැනුයි මට දැනෙන්නේ බිසෝ. මේ නාමය? ඈ මේ ඩ්‍රයිවර් උන්නේගේ ගණන් බල්ලෙන්ට සේරිටම කලින්. හරි හරි ඒක මම බලා ගන්නම්. මේ දැන් ගිහින් ලෑස්ති වෙන ඩිස්කෝල්ට යන්න. ආ එන්ට ළමයිනේ ඇතුළට එන්න එන්න. කොහමද? දුම්බර නෑදෑ යුද කළා සතුටු වුණාද? හ්ම් මොනවද ඉතින් ඒ ඇත්ත ඔය දෙන්නගෙන කියන්නේ අපට වඩා ඒ ඇත්තන් සතුටු නැසී අපි බොහොම අමාරුවෙන් පිට වෙලාවේ හැමෝම කියන්ට ගත්ත අපිට එහෙ නවතින්න කියලා හරිද ඒතනේ මන් දන්නේ සී කොහොමද මේ තොරතුරු අපච්චි දැනගත්තත් අපි දුම්බරට ගියයි කියලා ඒ ගැන අපි පස්සේ කතා කරමු. ඇයි ඇයි එහෙම කියන්නේ? අම්මා කියන්ට ඇතිනේ අපි දෙන්න දුම්බරට ගියාය කියලා. මට නම් කිව්වා. ඒ බිසෝගේ අම්මා කීවද මන් දන්නේ නැහැ. ආ ඒ මොනවා වුණත් කමක් නැහැ. ඔය දෙන්නා ගත්තු තීරණයට මං කැමති බිසෝ. ඒ ගමන යන්න ගත්තු තීරණේද? ආ දැන් ඉතින් බය වෙන්න ඕන නැහැ. මට ඒක එලිදරව් කරන්න බය වෙන්න ඕනේ නැහැ. මෙතන බය වෙන්න තිබ්බේ මගේ නෙවෙයි. ආරච්චිලගේ නෙවෙයි. සීයා මොනවා කියනවද කියන්න මට නම් තේරෙන්නේ නැහැ සී. නෑ ඉතින් කවදා හරි මේ කාරණාව ඔය විදිහට තමයි කෙලවර වෙන්න ඕන. මොන කාරණාවද සීයා මේ කියන්නේ? කෝ මේ මේ ඔය ළමයි මේ ගමන යන්න ගත්තු කාර් එකයි ඩ්‍රයිවරයි. ඇයි ඇයි සීයේ? මම මිනිහක් පිටත් කෙරුවා තව ගමනක් යන්න තියෙනවා කියාපු හින්දා. මේ ඒ ඩ්‍රයිවර් මේ නාමෙල් අඳුනන කෙනෙක්ද? අඳුනන්නේ නැහැ. හැබැයි බොහොම හොඳ මිනිස්සෙක්. අනේ ඕෂී ඈත ගමන් යන්න හොඳ ඩ්‍රයිවර් කෙනෙක්. ඒ මිනිස්සර නම් වැඩියෙන් සල්ලි දුන්නට පාඩු නෑ නාමෙත්. අපිව හොඳින් පරිස්සම් කරගෙන කරදරයක් නැතුව ආපහු ආයක ඇති. මේ මේ ඇයි සීයේ එමිනියා මේ මං අඳුරන කෙනෙක්ද කියලා ඇහුවේ? නිකම් නිකම්. නෑ ඉතින් මම මේ නිකමට ඇහුවේ. ඔහොම දෙන්නක් හිටියා නම් මං එන්නකල්. නිකමට වෙන්න බෑ. සීයාගේ මූණේ ඉරියව් වල ලොකු වෙනසක් තිබුණා. ඔයාට පෙන්වද නාමේ? මම නම් එහෙම දෙයක් දැක්කේ නෑ. ඇයි? ඔයා තාමත් නිදිමතේනේ. දැන්වත් අවදි වෙලා ලෑස්ති වෙන්න ඉස්කෝලේට යන්න. අපි දෙන්නගේ රස්සාවට කවුරුවත් කටුව ගහලාද දන්නෙත් නෑ. බය වෙන්න එපා මං ලොකු සෑරට කියලායි ගියේ අපි නෑව බලන්න දුම්බරට යනවායි කියලා. ආනේ. ඉතින් මොනවද ලොකු සෑ කියේ? බොහොම සන්තෝෂ වුණා. මේ ඒවට වැඩිය පරක්කු නොවි ඉස්කෝලේට එන්න කිව්වා. ආ එහෙමනම් ඔයා ගිහින් ලෑස්ති වෙන්න. මට සීයාගෙන් යමක් අහන්න තියෙනවා. හ්ම් හ්ම් හ්ම්. <coughs> ඉතින් ඉතින් කොහමද ළමයි ඉන්නේ මේ මේ මේ දුම්බර පළාතේ නේද එහෙම <laughs> ඔය දෙන්න ගැන කරුණාවෙන් ආදරයෙන් පිළිගත්තනෝ දෙන්නව නේද <laughs> අපෝ යෝසි සී මට දැනගන්න ඕනේ අපි එහෙ ගියාට පස්සේ ඔව් මේ ඉසව්වෙන්න අපේ හතුරු මුකුත් කරදරයක් එහෙම කෙරුවද කියලයි. නෑ. මං දන්න තරමට නම් ඔය දෙන්නට කරදරයක් කෙරුවේ නෑ කිසිම කෙනෙක්. නමුත් මං ඒක පස්සේ කියන්නම්කෝ. ඒ කියන්නේ සීයට හරි මම අම්මට හරි මොකක් හරි කරදරයක් වෙලා සීයට යට ගහනවා. <laughs> නෑ බිසෝ නෑ. මං එහෙම දේවල් යට ගන්න මිනිහෙක් නෙවෙයි නේද? මම පිළිගන්නවා සීයාගේ හොඳ දේ. නමුත් මට දැනගන්න ඕනේ. මායි නාමෙලුයි හින්දා සීයට මොකක් හරි කරදරයක් අපි දුම්බරට ගියාට පස්සේ සිද්ධ වුණාද කියලා. ඈ කිව්වනේ නෑ. <laughs> අබමල් රේනුවක තරම්වත් මට නම් හානියක් වුණේ නෑ මිසෝ. ඔන්න මම නම් ලෑස්ති මේ අපේ රස්සාවට ඉස්කෝලේ යන්න. මට තියෙනවා මේ අපේ ආදරණීය වෙදසියගේ යමක් අහලා දැනගෙන ඊට පස්සේ රස්සාවට යන්න. ඈ මොකද්ද අපේ ඒක? මේ සීයට කවුරු හරි අපේ හතුරෙක් මොකක් හරි කරලා තියෙනවා. අපි ගියාට පස්සේ සීයේක මට කියන්න කැමති නෑ නාමේ. මට දුක ඒකයි. <laughs> ඔන්න පටන් ගත්තා. ඔන්න පටන් ගත්තා. ඇඳුවොත් නේ කිරිහෙරෙන්නේ කියලා අපේ ගැමි වහරක් තියනවනව. හ්ම්. ඒ හින්දා දැන් ඇඳුමට සරිලන දේ දෙන එක හරි. හ්ම්. <laughs> ඇඳුමට හේතුව නම් මට තාමත් පැහැදිලි නෑ. හ්ම්. හේතුවත් අහේතුවට සම්බන්ධයි කියලා කියනවනේ නාමෙල්. හ්ම්. නමුත් මෙතන මේ විසෝත දැනගන්න ඕන ඔය දෙන්නා දුම්බර පළාතේ සංචාරයට ගියාට පස්සේ මේ මුවන් පැලසේ කලබලයක් තර්ජනයක් තරක් කිරීමක් මට සිද්ධ වුණාද කියලා දැනගන්න. එහෙම නේද හිතන්නේ විසෝ? ඕසි. අපි අද තාමත් ජීවත් වෙන්නේ 100යින්දයි. ඉතින් අපි හින්දා 100ට හරි හරි හරි හරි. දැන් ඇති දැන් ඇති. හ්ම් හොඳද බිසෝ? මේ අහන්තකෝ. මෙහෙ මෙහෙ මූණ දිහාත් බලන්න. හ්ම්. මම එදා හිටියේ වෙදසේ යමයි. හ්ම්. දැක්කනම මෙයාද මෙතන ඉන්නේ තේ වෙදසියා. මගේ නෑ කිසිම තරහක් පරිගැනීමේ චේතනාවක්. හ්ම්. නමුත් මට දුකයි මේ මේ හොඳ අයට නරකක් සිද්ධ වෙනවා දකින්න. තේරුණාද? හ්ම්. බිසෝගේ අප්පච්චි මහා නරක වැරදි හැඟීමක් ඔළුවේ දාගෙන ඇවිල්ලා මං එක්ක රණ්ඩු වුණා. ඒක උනේ මං හිතන්නේ ඔය ගමන ගිය ඩ්‍රයිවර්ගේ කටින් පිට වෙච්චි මේ එකම එක වචනයක් ඉඳලා කියලා. ඒ වැරදි වචනේ ආපු අපේ ආරච්චිල ආවේශ වෙලා ඇවිත් මාවත් නටවන්න හැදුවා. <laughs> හැබැයි ඉතින් මම නෙවෙයි නැටුවේ. මොකද්ද මොකද්ද මොකද්ද වචනේ? වචනේ මෙහෙමයි. ඔය දෙන්නා කතාද බැඳලා දුම්බරට ගිහින් එන جوړුවක් කියලා කිව්වා. අනේ කවුද කීවේ? <laughs> ඒ බොරු ආරංචිය අර දිගා මඬුල්ලේ මනමාලයට ඇහුනොත් මොකද වෙන්නේ? ඈ <laughs> අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගොඩ මයික් ප්‍රනාන්දු උලපනේ ගුණසේකර රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්සේ නිෂ්පාදනය නන්දා ජයමාන්න